තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ කලින් වීඩියෝ එකේම තව දිගුවක් ඒකට සම්බන්ධයි. ඒ කියන්නේ අපි සතිය ආනිසංස වලින් කතා කරන්න පටන් ගත්තේ. දැන් මේ සතියට සම්බන්ධ සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරි කාරණා අපි චූටි චූටි කෑලි අරගෙන කතා කරගෙන යනවා කොහොමද ප්‍රායෝගිකව මේක පුහුණු වෙන්නේ කියලා. ඉතින් අපි මේ කායානුපස්සන ආදී සතිපට්ඨාණයට අනුග්‍රහ වෙන අපි ළඟ ඇති කරගත යුතු පෙර සූදානමක් වගේ හරියට අපි ළඟ තියෙන්න ඕනේ ಗುಣ ටිකක් තියෙනවා. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ ආතාපි සම්පජානෝ සතිමා ආදී වශයෙන් කියන්නේ. ඉතින් අපි ඒකේ ආතාපි ගුණයත් සතිමා ගුණයත් විස්තර කරා. ඒ මැද්දේ තියෙන සම්පජානෝ සම්පජඤ්ඤයට අදාළ කාරණයට අවශ්‍ය වෙන ටිකක් තමයි අපි අද කතා කරන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එකෙත් සඳහන් කරා මේ සතිය කියන එක වුණත් තහවුරු සතියක් බවට අරගෙන එන්න. අරමුණේ ඒකාග්‍ර මනසක් හැදෙන තැනට අරන් එන්න එකපාරට ඒ தত্ত্বය එන්නේ නැහැ. ඒ නිසා අපි වැරදි වැරදි වුණත් පුහුණුවේ දෙන්න ඕනේ. ඒ කෙනාට තමන්ගෙම ක්‍රම සහ විදි ටිකක් අහු වෙනවා මේ සතිය කියන එක තහවුරු කරගන්න අවශ්‍ය වෙන උදව් වෙන උපකාර වෙන. එකිනෙකාට වෙනස් වෙනස් විදිහේ ක්‍රම සහ විදි අහු වෙන්න පුළුවන් මොකද අපේ සංසාර පුරුදු අපේ චරිත ස්වභාව අනුව. ඒ නිසා මේක කර බැලීමෙන් තමයි අපිට ගැළපෙන ක්‍රම සහ විදි ටික අහුවෙන්නේ. කියන්නේ සතියට අනුග්‍රහ පිණිස අරමුණේ ඒකාග්‍ර මනසක් හදා ගැනීම පිණිස උපකාර වෙන්නේ මොන වගේ කාරණාද කියලා පුහුණුවේ යෙදීමෙන් තමයි මේක හොයාගන්න පුළුවන්. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා වැරදි වැරදි නමුත් මේ පුහුණුවට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ නිසා මතක තියාගන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ වුණු භාග්‍යවතුන් වහන්සේටවත් බෑ මේක අපි වෙනුවෙන් කරන්න. මේක තමන් වෙනුවෙන් තමන්ම කරගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේට මේ පුහුණුව යෙදෙන්න පුළුවන්. ඒක උන්වහන්සේට විතරයි අදාළ. ඒක උන්වහන්සේගේ ප්‍රයෝජනයට විතරයි. උන්වහන්සේ පුහුණුවේ උන්වහන්සේගේ පුහුණුවෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා තව කෙනෙකුට අපි වෙනුවෙන් මේක කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ නැවත නැවත පුහුණුවේදී සිදුවෙන වැරදි අඩුපාඩු ගැන පසු නොතැවෙන ගතිය තිබුණොත් හැකි සංඥාවෙන් මේක ගත්තොත් ඔන්න අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපි ගොඩාක් වෙලාවට සතිය කියන එක බදලා අල්ලනවා අසතිමත් මොහොතක් ආවහම පසුතැවෙනවා. මොකද අපේ මනස ප්‍රෝග්‍රෑම් කරලා තියෙන එකට වැරැද්දට පසුතැවෙන්න කියලා. ඒක තමයි සදාචාර සම්පන්න ලෝකය, සුචරිතවාදී ලෝකය, ශිෂ්ටාචාරය විසින් අපේ ඔළුවට දැම්මේ වැරැද්දට පසුතැවියන් කියලා. බුදුරණාහන්සේ එහෙම එකක් කියලා නැහැ. එතකොට වැරද්ද එකක් පසුතැවීම එකක්. වැරද්දක් එන්නේ පසුතැවෙන්න නෙමෙයි. ඒක හරහා ඉවෝල් වෙන්නයි. පරිණාමය වෙන්නයි. ඒ නිසා මේ සතිය පුහුණු වෙන ගමනේදී සිදුවෙන අත්වැරදි වලට පසු නොතැවි. නෑ මේ වෙලාවේ වැරදුනත් මට නැවත කරන්න පුළුවන් කියන හැකි සංඥාවෙන් අපි අර කරණීය ධර්මවල විස්තර කරා වගේ සක්කෝ ගුණයෙන් හැකි සංඥාවෙන් ඉස්සරහට යන කෙනාට ඔන්න තහවුරු සතියක් ඒකාග්‍ර සතියක් අරමුණේ ඒකෝදි භාවයක් අපිට හදාගන්න පුළුවන්. සතිය බලවත් භාවයට, කර්මන්නේ භාවයට පත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සතිය කියන එක කියන තැනට එනකන් අපිට ඕනේ කුසල ඡන්දය වීරියයි. ඒ දෙක එකතු වීමෙන් තමයි අපිට මේ සතිය කියන එක ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතන කුසල ඡන්දය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අපිට මේ දේශනාවක් මේ වගේ දෙයක් අහන්න ශ්‍රද්ධාවක් තියෙනවා. ඇහුවට පස්සෙත් ශ්‍රද්ධාව වැඩි වෙනවා ටිකක්. ඇහුවට පස්සේ නුවණින් විමසීමේදී අපිට මේක කරලා බලන්න කැමැත්තක් ඇති වෙනවා. කර බැලීමේ කැමැත්තක් පුහුණු වෙලා බලන්න හිතෙනවා. ඒකට තමයි අපි කුසල ඡන්දය කියන්නේ. ඒක ශ්‍රද්ධාවේ ඉහළ පැතිකඩක්, පරිණාමයේ උණු තත්ත්වයක්, ඉහළ ලෙවල් එකක්. අර අපි ළඟ තියෙන ප්‍රසාද ශ්‍රද්ධාව නෙමෙයි මෙතෙන්දි තියෙන්නේ. හැබැයි ශ්‍රද්ධාවේ පරිණාමයේ තත්ත්වයක් තියෙන්නේ. කුසල ඡන්දයයි වීරියයි ඕනේ අපිට මේ සතිය කියන එකට බැහැ ගන්න. එතකොට සමාධිය කියන එකට ඒ කුසල ඡන්දයයි වීරියයි සතියයි මේ අංග තුනම ඕනේ. ඒ තුනම පූර්ණේ වුණු තැනක සමාධිය කියන එක ගොඩ නැගෙනවා. අරමුණේ ඒකාග්‍ර භාවය හැදෙනවා. ඒක අපි කලින් වීඩියෝ එකේ සෑහෙන සරලව විස්තර සහිතව පැහැදිලි කළා. ඉතින් මේ වගේ සමාධි තත්වයක් ආවොත් විතරයි අපිට නාම කොටස රූප කොටස වෙන් වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙන්නේ. මේක සතිය විසින් කරලා දෙනවා. ඒ ඒකාග්‍ර මනස විසින් මේ අපි ඉස්සරහෙන් තියාගත්තු මූලික අරමුණේ රූප කොටස මොකද්ද නාම කොටස මොකද්ද කියලා මනසට පේනලා දෙනවා. දැන් අපි මේ ಗುಣ ටික විස්තර කරන්නේ ඉස්සරහෙන් තියාගත්තේ පරයන්කේදී අපි තියාගන්න හුස්ම කියන මූලික අරමුණනේ. උදාහරණයකට ඒක අරගෙනනේ අපි මේ කතා කරගෙන යන්නේ. ඉතින් අපි මේ සතිය කියන එක පටන් ගත්ත ගමන්ම නාම රූප වෙන් කරන්න බෑ. එහෙම වුණොත් කඩලා යනවා. ඒ නිසා අපිට මේ නාමය මොකද්ද රූප මොකද්ද නාම රූප කියලා දෙයක් තියෙනවා කියලා අහලා තියෙනවා. ඉතින් මේක තියෙනවද කියලා බලන තැනට ඒක පේන තැනට මනස අරන් යන්න මුලින් සතිය පුරුදු පුහුණු වෙලා ඒකාග්‍ර මනසක් වැඩි වේලාවක් අරමුණේ හිත ඒකාංග ඒකාග්‍ර කරගෙන තියාගන්න පුළුවන් මානසිකත්වයක් හදා ගන්න ඕනේ. ඔබ දන්න වචනෙන් කිව්ව සමාධි මට්ටමක් තියෙන්න ඕනේ. හැබැයි ඔය සමත ලෝකයේ තියෙන ධාන සමාධියම නෙමෙයි අපි මේ කතා කරන්නේ. ධාන සමාධිය ධාන මට්ටමට යද්දී අර්පණා සමාධිය තියෙන්නේ අපිට එච්චරටම දෙයක් ඕනේ මේ මේ ශුෂ්ක විදර්ශනාවේදී මේක අරගෙන යන්න. අපිට උපචාර සමාධියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් එහෙම සමාධියක් තමයි අපි මේ හදාගන්නේ සතිය හරහා. එතකොට මේ නාමය මොකක්ද රූපය මොකක්ද කියලා වෙන් කරලා පේන්න පටන් ගන්නවා. මුලින් මේක කරන්න බෑ. ඒ නිසා තමයි අපි සතිය තහවුරු කරගන්න ඒකාග්‍ර මනසක් හදාගන්න මෙච්චර දුරක් මේ එන්නේ. වෙන් වෙලා පේන්න පටන් ගන්නවා දේවල්. හුස්ම තමයි ආස්වාස ප්‍රසවාස වශයෙන් අපි ඉස්සරහින් තියාගත්තු මූලික අරමුණ රූපේ විදිහට ඒක දකින සිත නාමය විදිහට ওই විදිහට අපිට මේ ටික වෙන් වෙලා පේන්න ගන්නවා. මේ ඉස්සරහට එන එන හැම නාමයකම රූපයකම හටගැන්ම විනාශය නිරෝධය පේන්න ගන්නවා. ඉතින් මෙන්න මේ මට්ටමේදී රූප රූප විදිහට ඇති වෙලා බිඳිලා යන එක පේනවා නාම නාම විදිහට ඇති වෙලා බිඳිලා යන එක පේනවා මේ එකක්වත් පැටලෙන්නේ නැහැ මේ එකක්වත් එකිනෙකට හැප්පෙන්නේ නැහැ හරිම පැහැදිලිව වෙන් වෙලා යනවා ඉපද ඉපද බිඳින එක අපිට පේන්න ගන්නවා ඉතින් අරමුණු වේගයෙන් ක්‍රියාත්මක වෙන එක පේන්න ගන්නවා. හැබැයි කොච්චර වේගයෙන් අරමුණු ක්‍රියාත්මක වුණත් අපේ හිතේ කිසිම කලබලයක් නැහැ කියන එක දැනෙන්න ගන්නවා. හොඳට මතක ගන්න අපිට හිතෙන්නේ මේ නාම රූප ධර්මයෝ වේගයෙන් හට අරගෙන බිඳිලා යන එක දකිනකොට අපි කලබල වෙයි හිත ඇවිස්සෙයි කියලා නෑ. ඒකම ඒ දැක්මම අපේ හිත නිවනවා. හිත විවේක කරනවා. හිතට සමාධියක් ගෙනහලා දෙනවා. කොච්ච මොකද දැන් අපේ මනස සතිමත් මනස අරමුණේ වේගය හා සමානවම සමානුපාතික වෙලා තියෙන්නේ. කොච්චර වේගයෙන් අරමුණු හට අරගෙන බිඳිලා ගියත් ඒ හා සමානුපාතිකවම සතිමත් මනසත් සම්බන්ධයි එල්ල වෙලා තියෙන්නේ. එතකොට අපිට කලබලයක් නෙමෙයි එන්නේ. තන්පත්කමක් විවේකයක් සාමකාමීකමක් සමාධියක්. ඉතින් ඒක තමයි මේ විපස්සනාවෙන් හටගන්න සමාධිය. ඉතින් මෙතෙන්ට එනකන් අපිට බලෙන් මෙයා දකින්න බෑ. මේ ඒක ඒකාග්‍ර මනසට එනකන් බලෙන් දකින්න බෑ. ඔය තැනට ආවහම තමයි මේ මේ දේවල් වල ධර්මතාවය පේන්න ගන්නේ. ඒ කියන්නේ මේ හැම දෙයකම සැබෑ තත්වයක් තියෙනවා යථා ස්වභාවයක් තියෙනවා ධර්මතාවයක් තියෙනවා ඒක පේන්න ගන්නේ ඔන්න ඔතනට. ඉතින් ඒකට හිත හැදෙන්න ඕනි විදිහ තමයි අපි ඔය කලින් ඉඳලාම කරගෙන ආවේ. ඔන්න ඔතනදී තමයි සම්පජඤ්ඤය කියන එක අඩිය තියන්න පටන් ගන්නෙ. පැටලැවෙන්නේ නැතුව මේ දේවල් හට අරගෙන බින්දෙන එක පේන්න ගන්න තැනදී තමයි සම්පජඤ්ඤය කියන එක අත්වල බැඳ ගන්න ගන්න. ඉතින් මේ සාමාන්‍යයෙන් මමත් මේ දේවල් ඉගෙන ගත්තේ මේ දැන් මේ කියන්න යන කාරණේ ලොකු සාංශයෙන් උන්වහන්සේක තැනක කියනවා මේ ඔය තැනට මනස කියන්නේ ඔය සම්පජඤ්ඤය හට ගන්න තැනට එනකන් තියෙන මනස ආපු මනස මේ දේවල් වල යථා ස්වභාවය පේන తত্ত্বය නාම රූප වෙන් කරලා හඳුන ගන්න පුළුවන් මානසික తত্ত্বය සමන්විත අංග පහක් තියෙනවා. ඒ මානසික తত্ত্বයේ qualities ලක්ෂණ පහක් තියෙනවා මේ වෙලාවේ. ඒ කියන්නේ මේ ඒකාග්‍ර මනස මේ දේවල් වල ධර්මතාවය පේන මනස දේවල් ඇති වෙලා බිඳිලා යන ස්වභාවය පේන මනස මනසේ අංග පහක් තියෙනවා අංග පහකින් සමන්විත ඒකාග්‍ර මනසක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. අංග පහකින් සමන්විත සතිමත් මනසක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඒක හරි ලස්සන ලොකු සංසය කියනවා මට මේක තවම අටුවාවල අහු වෙලා නැහැ. මම මොකද මං සියලුම අටුවා කියවලා නැහැ. ඉතින් ලොකු සංසය කියනවා මේ ඒ අංග පහ තමයි කල්ල චිත්තං, මුදු චිත්තං, උදග්ග චිත්තං, පසන්න චිත්තං, විනීවරණ චිත්තං කියලා. මං හිතනවා මේවා අහලා ඉන්නවද දන්නේ නැහැ සමහරු. ලොකු සංසයක දේශන අහන අය සමහර විට අහලා ඇති. කල්ලචිත්තං කියලා කියන්නේ ඒකට උදාහරණකින් තමයි ඒක කියන්නේ මේ දැන් වී වපුරන මිනිස්සු දන්නවා වී වපුරන්න කලින් කුඹුර කොටලා මඩ කරලා අර පෝරු ගාලා මඩ කලල් කරන්න ඕනේ. කලල් මඩ හදන්න ඕනේ. කියන්නේ ඒ කලල් මඩේ තමයි වී ඉස්සහම වී ඇටේ කිඳා බහැලා තහවුරු වෙලා අල්ලන්නේ. එතකොට තමයි ඒකට මුල් අල්ලලා පැලවෙන්න පුළුවන්කම එන්නේ. එහෙම නැතුව නිකන් මේ තද පොළවක වී ඇටයක් ඉස්සට ඒ වී ඇටේ පොළවට තදලා බදලා අල්ලන්නේ නැහැ. ඒක ඕනම බාධාවකින් එහෙට මෙහෙට අරගෙන යන්න පුළුවන්. ඒක පැලවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. මොකද පොළොවට තද කරලා බදලා අල්ලලා නැහැ. හැබැයි කලල් මඩේ වී ඉස්සහම වී ඇටය ඒ මඩ සහිත පොළවේ බදලා අල්ලනවා. වැටිච්ච තැන පිහිටලා තදලා තද කරලා අල්ලනවා. එතකොට ඒක ලේසි හෙල්ලෙන්නේ නැහැ, මුල් ටික කැඩෙන්නේ නැහැ. තහවුරුව පැලයට හට ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපේ මනසත් කලල් මඩක් වගේ කරන්න ඕනේ. මෙතනදී විසිරෙන මනසක් නෙමෙයි තියෙන්නේ. තහවුරු මනසක් තියෙන්නේ ඒකාග්‍ර මනසක් තියෙන්නේ අරමුණක යථා ස්වභාවය හරියටම මනසට ගෙනහලා දෙනවා පෙන්නලා දෙනවා මොකද දැන් මනස නිශ්චලයි ස්ටේබල් මනස කලල් මඩක් වගේ වෙලා එන එන අරමුණ අරමුණට මනස කිඳා බැහැගෙන ඒකේ යථා ස්වභාවය පෙන්වුම් කරනවා. ඉතින් ඔතනට එන්නේ සතියෙන්. සතිය හරහා තමයි ওই වගේ මානසිකත්වයක් අපිට ගොඩ නැගෙන්නේ. ඊළඟට මෘදු චිත්තං කියලා කියන්නේ සිත ගොඩාක් මෘදුයි. මෘදුයි කියන්නේ පණ නැති ගතියක්, හේබාන ගතියක් නෙමෙයි. මේ මෘදු ස්වභාවය, ධර්මයේ මෘදු ස්වභාවය කියන්නේ කර්මන්නේ වෙලා තියෙන හිත. මතක ඇති කරණීය සූත්‍රයේ දේශනා ටික අහපු කෙනෙක් ඉන්නවා නම් මෘදු ගුණය කියලා එකක් තියෙනවා. අපි ඒකට උපමාවක් ගන්න මේ පදම් කරපු මැටි. අපි ඕනම මැටි භාණ්ඩයක් හදන්න මේ පොළවේ තියෙන අමු මැට්ටෙන් හදන්න බෑ. ඒක මුරුදු නැහැ. අපි හිතනවා මේ මැටි භාජන හයියින්ද ඒ වගේ තද මැටි වලින් හදන්න පුළුවන් කියලා. එහෙම බෑ. මැට්ට මුරුදු කරලා පදම් කරලා ගන්න ඕනේ. ඒ මුරුදුභාවය යම් තාක්ද ඒ තරමට මැට්ට කර්මන්නේ. ඕන අතකට හරවලා භාජනයක් හදා ගන්න පුළුවන් සවි ශක්තිමත්. ඒ වගේ තමයි අපේ මනසත් ඊටාම මු르දු වෙනවා. මු르දු තරමට ඒක කර්මන්නේයි අරමුණ හට ගන්නවාත් එක්කම අරමුණ කොයි කොයි අතට ආවත් කොයිතරම් වේගෙන් ආවත් ඒහා සමානවම මනස පවත්වන්න පුළුවන්. එහෙම වෙන්නේ මනස මුරුදු වුණාම. තද ගොරෝසු සහිත මනසක් තිබුණොත් මේ අරමුණ හට ගන්නවාත් එක්කම පවත්වන්න බෑ. අවසානය දක්වා තියන්න බෑ. අරමුණ හරියටම පේන්න ගන්නවා වැරදෙන්නේ නැතුව. ඒ தত্ত্বය එන්නේ මෘදු කර්මන්නේ මනසක. ඉතින් මෙතනට එන්නේ සතිය හරහා මේ අපි කියන මේ සම්පජඤ්ඤය හටගන්න මොහොත දක්වා ඇවිල්ලා තියෙන මනසේ මේ කියන ගුණේ තියෙනවා. ඊළඟට කියනවා උදග්ග චිත්තං. ඒ කියන්නේ හිත මේ தത്വෙදී හිත සෑහෙන උද්‍යෝගිමත්. ඇයි? දැන් හිතේ කිසිම නිදිබර ගතියක් නැහැ. නීවරණ ධර්ම යට වෙලා තියෙන්නේ. හිතට පේන පේන අරමුණේ හටගැන්මේ ඉඳලා අවසානය දක්වාම හරියටම තිතටම හිත පවත්නවා. ඒ කියන්නේ අරමුණේ වේගය යම් තාක්ද ඒ ඒ විදිහටම එහා සමානුපාතිකවම සතිමත් මනස පවතිනවා. ඉතින් මේ මොකද අරමුණේ අරමුණ එද්දීම පේනවා අරමුණේ අතා ස්වභාවය පේනවා අරමුණේ ස්වභාව ටික පේනවා අරමුණේ ස්වභාව ලක්ෂණ ටික පේනවා ඒවා හරියටම පේනකොට දකින්නකොට මනසේ වෙනම උද්‍යෝගයක් හට ගන්නවා එතකොට මනසට නීවරණ එන්නේ නැහැ එන්න ඉඩක් නැහැ මොකද අරමුණ එනකොටම එන අරමුණ ආවත් සමගම ඒක බින්දිල යනකම්ම අපේ මනස පවත්වන්න පුළුවන් මෙතනදී හටගන්නේ මනසේ එක්තරා විදිහක විසුද්ධියක් නිවනක් තියරි දැනුම තියන අය දන්නවා ඇති භාගතුන් වහන්සේ නිවන ආකාර කීපකින් කියලා තිනවා තදංග නිබ්බුති විස්කම්බන නිබ්බුති සමුච්ඡේද පටිපස්සද නිස්සරණ වශයෙන් ඔහම නිවන බෙදෙන ආකාර පහකට. ඕකේ තදංග නිබ්බුතිය කියලා කියන්නේ මෙන්න මේ නිබ්බුතිය. කියන්නේ මේ විදිහට අපි එන එන අරමුණත් එක්ක සතිය පැවැත්වපුවාම කෙලෙසකට ඉස්මතු වෙන්න ඉඩක් නැහැ. ඒකත් එක්තරා විදිහක නිවනක්, විසුද්ධියක්. මොකද කෙලෙස් නැහැ. හැබැයි තදංග වශයෙන්. తాවකාලිකව තමයි ඒ ඒ ඒ කියන නිවන හටගන්නේ. මොකද අරමුණ හා වේගයෙන්ම හිත වැඩ කරන්න පටන් ගන්න නිසා. මෙන්න මේ අවස්ථාවේදී ලොකු සංසය මතක් කරනවා යෝගාචරයට ශාරීරිකව දැනෙන දැනීමක් තියෙනවා. මේ මට්ටමේදී අපේ කය නිකන් ෆ්‍රීස් වෙන්න ගන්නවා. නිකන් සීතල වෙනවා. අයිස් වගේ මිදෙනවා වගේ එකක් වෙනවා. කියන්නේ කය ගල් වෙනවා. ස්ටක් වෙනවා වගේ එකක් වෙනවා. පරයන්ක භාවනාව කරපු කෙනෙක් කාලයක් මේක පුරුදු කරපු කෙනෙකුට මේ අත්දැකීම ඇති. ඒ කියන්නේ කය නිකන් ලොක් වෙලා වගේ. එතනින් එහාට මේ කය ගැන ආයේ මොනවත් හොයන්න බලන්න ඕනේ නැහැ, හිතන්න ඕනේ නැහැ. කය සම්පූර්ණයෙන්ම අතහරින්න පුළුවන් තත්වයක්. මේ තත්වයේදී ඇත්තටම ඇඟිල්ලක්වත් හොල්ලන්න හිතෙන්නේ අපිට ෆීල් වෙනවා. කය තියනවා කියලා ෆීල් වෙනවා, දැනෙනවා. හැබැයි කය ස්ටක් වෙලා. ඒක පහසුවක් මිස අපහසුවක් නෙමෙයි. ඒක විවේකයක් මිස අවිවේකයක් නෙමෙයි. ඒක නිසා ඇඟිල්ලක්වත් හිල්ලන්න හොල්ලන්න හිතෙන්නේ මේ අවස්ථාවේදී. හරිම සහනයක් අන්න ඒ අවස්ථාවෙන් තමයි අපි මේ මනසට අවධානය දීලා ප්‍රයෝජන ගන්නෙ. මොකද දැන් කය ලොක් වෙලා. ඒක අමුතුවෙන් ආයේ ගැන හොයන්න හිතන්න ඉරියව ගැන හිතන්න මොනවත් ඕනේ ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ මේ උදග්ග මනස, කර්මන්නේ මනස, උද්‍යෝගී මනස හටගත් වෙලාවේ කය ඔය වගේ තත්ත්වයකටපත් වෙනවා. ඒක මම හිතනවා කාලයක් සතිමත් බව පුහුණු කරන යෝගීන්ට පරයන්ක සක්මන වශයෙන් අත්දකින්න පුළුවන් වෙලා ඇති. ඊට පස්සේ හතරවෙනි එක තමයි පසන්න චිත්තං කියන්නේ මේ தത്വෙදී හිත ගොඩාක් ප්‍රසාද ජනක වෙනවා. විවේක වෙනවා. හිත ප්‍රසන්න වෙනවා. පිපෙනවා එකක් වෙනවා. හිතේ තියෙන පුදුමාකාර පිබිදෙන ගතියක් කොහොමද කියන්නේ? හරි සහනයක් සාමකාමී ගතියක්. හිත නිකන් පාට වැටෙනවා වගේ. හිත නිකන් වර්ණ ගැන්වෙනවා වගේ. කියන්නේ වැරදිට තේරුම් ගන්න එපා මේ වචනේ. කියන්නේ මම මේ ප්‍රසන්නතාවය මෙනෙහි මේ විස්තර කරන්න හදනේ අපිට අත්දැකීම් එන විදිහට හිත පිපෙනවා වගේ තමයි. පැහැදෙනවා වගේ. එහෙම එහෙම මානසිකත්වයක් එනවා. මොකද දැන් හිතට කිසිම ක්ලේශයක් නැහැ. එන එන අරමුණත් එක්ක කිසිම බලපෑමක් නැහැ. නිකන් රේල් පිලි දෙකක් උඩ කෝච්චිය පන ගන්නලා තියුවාම යනවා වගේ ලස්සනට අරමුණත් හා වේගයෙන් හිතත් වැඩ කරන්න ගන්නවා. එතකොට ඒක වෙන අපිට හිතනවා එතකොට අරමුණ කොච්චර වේගවත්ද එහෙනම් හිතත් කලබල වෙන්න ඕනේ වේගය නිසා කියලා නෑ. හොඳට මතක තියාගන්න අරමුණේ වේගය හිත ගත්තාම ඒ දෙන්නම නිශ්චල වෙනවා. එතන එතන තියෙන නිශ්චලතාවයක්. ඒ කියන්නේ කෝච්චිය කොයිතරම් වේගයෙන් ගියත් අපි කෝච්චියේ ඉන්න කෙනාට ඒ වේගය ඒ තරම් දැනෙන්නේ නැහැ. මොකද අපි අපිත් කෝච්චියේ වේගය අපේ ඇඟට අරගෙන. ආන් එහෙම එකක් මෙතන තියෙන්නේ. ඒ නිසාම අපිට ප්‍රසන්න මානසිකත්වයක් හටගන්නේ. ඊළඟට පස්වෙනි එක විනීවරණ චිත්තං මේ වෙලාවේ නීවරණ වලින් හිත අයින් වෙලා තියෙන නිසා ශ්‍රද්ධාව කියන එක එන්න එන්න වැඩි වෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න මෙතනදි මේ වැඩි වෙන ශ්‍රද්ධාව ඔබ මේ මල් පහන් පූජා කරන්න, බෝධි පූජා තියන්න, වන්දනා ගමන් යන්න තියෙන ශ්‍රද්ධාව නෙමෙයි. ඒ ශ්‍රද්ධාවේ හැව ඇරලා දැන් තියෙන්නේ පරිණාමය වෙච්ච ශ්‍රද්ධාවක් මෙතන තියෙන්නේ. ඒ ශ්‍රද්ධාවෙන් සතිය කියන එක තවත් අහුරු වෙන්න පටන් ගන්නවා. වීරිය කියන එකත් වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් අරමුණෙන් හිත පිට යන්නේම නැහැ. ඉතින් සමාධිය කියන එකත් වැඩෙනවා. දැන් ප්‍රඥාවත් වැඩෙන්න පටන් අරන් සම්පජඤ්ඤය කියන කොටස එකතු වෙන්න පටන් අරන්. ඉතින් මේ தത്വෙදී යාට තේරෙනවා දැන් අපි ඉස්සරහින් තියාගෙන ඉන්නේ හුස්ම කියන අරමුණ. බාහිර අපි මුලදී හුස්ම දිහා බලන් ඉද්දී සද්ද සිතුවිලි වේදනා අපිට බාධා වගේ දැනුනේ. හැබැයි දැන් තේරෙන ගන්නවා සද්ද සිතුවිලි වේදනා කොයිතරම් තිබුණත් ඒවා අතරේ මට හුස්මට අවධානය තියන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා තේරෙනවා. මේ මේ එක එක එක චිත්තක්ෂණයක මේ සියලුම අරමුණු පවතිනවා. හැබැයි මට මොන අරමුණ තිබ්බත් හුස්මත් එක්ක ඉන්න පුළුවන් කියලා තේරෙන්න ගන්නවා. එතකොට සිතුවිල්ලක් ආවත් ඒවා පැටව ගහන්නේ නැහැ. කියන්නේ දන්වැලක් වගේ එකට බැඳි බැඳි බැඳි බැඳි යන්නේ නැහැ. සිතුවිලි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සිතුවිලි වලට වටිනාකම නැතුව යනවා. මේ මේ මේ தത്വෙදී අපි සිතුවිලි වලට ගොදුරක් වෙන්නේ නැහැ. සිතුවිලි තවදුරටත් බාධාවක් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි සිතුවිලි වලට ගොදුරු වෙන්නෙම සතිය නැතිහන් තමයි. සතිය නැතිකම නිසාමයි සිතුවිලි වලට පණ එන්නේ. ඒ නිසා සතිය කියන එක තිබ්බනම් මේ සිතිවිලි කැඩි කැඩි ගිහිල්ලා පණ නැති තත්ත්වෙටපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ தത്വෙදී දැන් අපි කියවනේ අපිට එන එන අරමුණේ අතා ස්වභාවය පේනවා නාම රූප වශයෙන් පේනවා සමහරට ධාතු වශයෙන් පේනවා ඒ කියන්නේ මේ අරමුණේ ධාතු ගුණ ටික විතරයි පේන්න ගන්නෙ සමහරට තද ගතියක් සීතල කුණුසුමක් ඒ කියන්නේ යාට හුස්ම කියන සංඥාව අතහැරෙනවා. කය කියන සංඥාව අතහැරෙනවා. සක්මණේදී නම් දකුණ වම කකුල් කියන සංඥාව අතහැරෙනවා. හුදු ධාතු ගුණයක් විතරයි යාට මුළු ලෝකෙ පුරාම අරමුණු අරමුණු කරන කරන එකේ පේන්න ගන්නෙ. ඒ ධාතු වල ස්ත්‍රී පුරුෂ ස්වභාව නැහැ. මේක ස්ත්‍රී ධාතු ස්වභාවයක් මේක පුරුෂ ධාතු ස්වභාවයක් කියන බෙදීම නැතු යනවා. හොඳ නරක වශයෙන් තිබිච්ච බෙදීම බෙදීම නැතුව යනවා. සත්පුද්ගල සංඥා නැතු යනවා. හුදු ධාතු ස්වභාවයක් විතරයි මෙතනදී යාගේ මනසට අරමුණු වෙන්නේ. එක්ක නාම රූප වශයෙන් එක්ක ධාතු වශයෙන් මේ විදිහට මේ කය සංඥා අතහැරුණාම මේවා ඔක්කොම නැතුව ගිහිල්ලා ධර්මය ධර්මෝජාව කියන එක එළියට එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි මොන අරමුණේ සිහිය තිබ්බත් හැම අරමුණක්ම ධර්මයට යට වෙනවා මෙතෙන්දී. ධර්මතාවයට යට වෙනවා. ඉතින් ඔය තමයි සැබෑම විපස්සනාවේ ආරම්භක දොරටුව. ඔතෙන්ට එනකන් විපස්සනාව නෙමෙයි. අපි විපස්සනාවට සූදානම් වීමක් වෙන්නේ. සතිය පුහුණු කරන්න පටන් ගත්ත ගමන්ම විපස්සනාව හට ගන්නවා කියන එක නෙමෙයි කියන්නේ. ඔතනදී තමයි දේවල් වල යථා ස්වභාවය පේන්න ගන්නෙ. මේ දේවල් වෙනස් වෙන හැටි, දේවල් අනිත්‍ය බව, දේවල් දුක් බව, දේවල් අනාත්ම බව නාම රූප විතරයි තියෙන්නේ කියන එක මේවා මේ හිතලා ගන්නේව නන් නෙමෙයි. වැරදියට ගන්න එපා. වර්තමාන ලෝකේ ගොඩාක් මිනිස්සු හිතන් ඉන්නේ මේ හිත හිතා ඉන්න එකක් නෑ. මේවා යථා ස්වභාවය පේනවා. කියන්නේ එන එන අරමුණ හටගෙන බිඳී යනවා කියන්නේ ඔක තමයි අනිත්‍ය. ඒක පේනවා යාට. ඒකම පෙලීමක් වෙහෙසක් ගෙනහලා දෙනවා කියලා තේරෙනවා ඒක තමයි දුක දුකයි දුකයි කියලා හිතන එක නෙමෙයි ඊට පස්සේ තේරෙනවා ඒ නාම රූප ඒවායට කැමති විදිහට ඇවිල්ලා කැමති විදිහට පැවතිලා කැමති විදිහට බිඳිලා යනවා මට කිසිම අධිකාරීත්වයක් නැහැ ඒවා කෙරෙහි කියලා පේන්න ගන්න එක තමයි අනාත්මය එහෙම නැතුව මේවා නිට්ටයයි දුකයි අනාත්මයි කිය හිත හිතා ඉන්න එක නෙමෙයි. හැබැයි මෙතනදී මේ ධර්මතාවපේ එනකොට නිත්‍ය සංඥාව අධික අය සැපය කෙරෙහි වැඩි ප්‍රදෙල් එළවපු අය ආත්ම දෘෂ්ටිය වැඩි අය කලබල වෙනවා සමහර වෙලාවට බය වෙනවා සහලවනවා. ඒගොල්ලන්ට මේක දරන්නේ අපි ලොකු සාංශයකට ලස්සන උදාහරණයක් කියන ධර්මයේ මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සියලු සංස්කාරය අනිත්‍යයි සබ්බේ සංඛාරා අනිච්ඡාති කියනකොට ඔය නිත්‍ය සංඥා බහුල වෙච්චි දිව්‍ය ලෝකවල දෙවිවරු සහලවන්න පටන් ගත්තලු. අපි මෙච්චර කල් නිත්‍යයි කියලා හිතන් හිටපේවා මෙන්න බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන ඕ කියලා ඒගොල්ලෝ සහලවන්න පටන් ගත්තලු. ඉතින් ඒ වගේ මේ මේ දෘෂ්ටි අධිකය සහලවන්න පටන් ගන්නවා. දරන්නේ මේක. බය වෙනවා. ඉතින් මේක එක දිගට පරයන්කෙන් සක්මනට සක්මනෙන් එදිනෙදා ජීවිතයට ආයේ සක්මනෙන් පරයන්කයට එදිනෙදා ජීවිතයට වශයෙන් මේක අතනෑර පුහුණු වෙන කෙනෙකුට තමයි මේ නিত্য දුක්ඛ يعني නিত্য සැප ආත්ම සංඥා බිඳිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංඥාවල මනස තහවුරු කරවන්න පුළුවන් වෙන්නේ මේක එක දිගට කරන අයට විතරයි ඉතින් එතකොට මේ தত্ত্বයට රහ වැටුනහම අපේ මනසේ මේ ධර්ම ඕජාව දකින්න රහ වැටුණාට පස්සේ එයා එන එන හැම අරමුණකම මේ මේ දේ දකින්න උත්සාහ කරනවා. සක්මණේදිත් පරයන්ගේදිත් එදිනෙදා ජීවිතේදිත් මේ ධර්ම ඕජාව දකින්න ධර්ම රසය දකින්න එයා උත්සාහ කරනවා. ඒක බලෙන් කරන්න ඕනේ ඒක හිතින්ම මේ නැමියා වෙනවා, තල්ලු වෙනවා. එතනට යනකම්ම ලොකු සාංශය කියන්නේ ඔන්න ඔය මට්ටමට එනකන් අපේ පිටිපස්සෙන් නිතරම තල්ලුවක් දෙන්න ගුරුවරයෙක් ඉන්න ඕනේ. මොකද ඔය විපස්සනාවට දොර ඇරෙන තැනට එනකන් තනියෙන් එන්න අමාරුයි. ගුරුවරයෙක් ඉන්න ඕනේ. ඉතින් වරද්ද වරද්දා වලවලල වැටි වැටි හොද හොද මඩේ දම දමා තමයි අපි උතනට එන්නේ. උතෙන්ට එන්න ඕනේ එතකොට ওই தත්ත්වයට ආවට පස්සේ අපිට ගුරුවරයා ඉන්න ඕනේ නැතුව නෙමෙයි. හැබැයි අනවශ්‍ය විදියට පස්සෙන් ඉන්න ඕනේ නැහැ. අපිට මේ වැඩ ටික ඉතින් එහාට කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ සතියට යට කරන සෑම අරමුණකම ධර්ම රසය දැන් එයා දකින්න පටන් අරගෙනනේ තියෙන්නේ. ඉතින් එතනදී යාට විශ්වාසයක් එනවා මේක තමයි නිවන් මඟ කියන්නේ කියලා. ඔතෙන්ට එනකන් විශ්වාසයෙන් නැති වෙන්න පුළුවන්. සැක සංකා එන්න පුළුවන්. හැබැයි ගොඩාක් අය මෙතෙන්ට එන්න කලින් ශනික ක්‍රම හොයනවා. සමහරව අහන්නේ ওই තරම්ම මෙනෙහි කරන්න ඕනිද? ওই තරම් කාලය නාස්ති කරන්න ඕනිද? මේ ලේසි ක්‍රම තියෙන්නේ. එන්නකෝ අනේ ඔයාලත් මේ ඉක්මනින් තියනවා. ලේසියෙන් බණ අහපුවාම සෝවාන් මාර්ගඵලවලට සහතික දෙනවා. ආර්ය මෛත්‍රී භාවනාව කරන්න තියෙනවා. ඒකෙන් අපිට නිවන් දකින්න පුළුවන් මේ කෙටි ක්‍රම තියදී අයියෝ ඔය අමාරු ඒවට යන්නේ. එහෙම කියන අය ඉන්නවා. කමන්නේ යන්න. මොකද ඒවට වැඩි අවශ්‍ය නැහැ. ඒවට වැඩි අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් ලස්සන දේශනා කරලා තියෙනවා. මේ හිමින් ගමන හොඳයි. හිමින් ගමන හොඳයි, තහවුරුයි. ප්‍රතිඵල සහිතයි. මෙතෙන්ට ආවන් විශ්වාසයනවා මේක තමයි නිවන් මඟ කියලා කෙටි ක්‍රම හොයාගෙන ගිහිල්ලා හොම්බ යන ගත්තට පස්සේ කරන්න දෙයක් නැහැ. යන්නේනවමයි. මතක තියාගන්න ඔය ෂණික නිවන හොයාගෙන යන, කෙටියෙන් නිවන හොයාගෙන යන, එක රැයින් නිවන හොයාගෙන යන මිනිස්සු යන ගන්නවම තමයි. වැඩි කල් යන්න බෑ. වැරදුනත් දැන් ලැජ්ජාවට කියන්නේ නැහැ ගොඩක් අය. නැත්තම් තියෙනවා ලංකාවේ මාර්ගඵල දෙන, සහතික දෙන, එක බණෙන් මාර්ගඵල ලබලා දෙන තැන් තියෙනවා. ඒවා පස්සේ අනා ඉන්නවා. මොකද ප්‍රඥාව මදි අතාර්ථය දකින්න. මොකද මිනිසු පුරුදු වෙලා තියෙන්නේ මේ බුදුරයන් වහන්සේට පගාව දීලා නිවන ගන්නත් පුළුවන් වෙයි කියලා. ඉතින් මෙතනදී මේ தත්වයට ආවහම මේ தත්වය අත්දකින්න කෙනාට ඒ වගේ තවත් සත්පුරුෂයෝ ඉන්නවා කියලා තේරෙන්න ගන්නවා මුණ ගැහෙන්න ගන්නවා. මේ தත්වය අත්දකපු අය අනේ තව මේ ලෝකේ ඉන්නවනි කියලා එයාට පේන්න ගන්නවා. ඔතනදී ඒ කියන්නේ මේක මේ රහත් භාවයක් නෙමෙයි. මේක මේ ලොකු තත්වයක් නෙමෙයි. හැබැයි අපි හිටපු තැනත් එක බලපුවාම මෙතන අපිට හිතන්න පුළුවන් වටින තැනක් කියලා මේ වෙලා තියෙන වෙන මොකුත් නෙමෙයි. අපේ ඉන්ද්‍රිය ධර්මයෝ කලින් තිබුණාට වැඩිය පොඩ්ඩක් ලෙවල් අප් වෙලා, දියුණු වෙලා. ඒ කියන්නේ බණ පොතේ හැටියට ඔබ දන්නවද කියන්න මම දන්නේ නිවන් දකින්නවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි මේ ඉන්ද්‍රිය ධර්ම පහ සම කරගන්න එකක් කරන්නේ නිවන කියන්නේ. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. ඉන්ද්‍රිය ධර්ම සම මට්ටමකට ගේන්න ඕනි දියුණු කරගෙන. ඉතින් බලන්න මේ කතාවේ මෙතෙන්ට එනකම්ම අපිට කුසල ඡන්දය වශයෙන් ශ්‍රද්ධාව වැඩි වෙලා තියෙනවා, ආතාප වශයෙන් වීරිය ඇවිල්ලා තියෙනවා, ඊට පස්සේ සතිය ඇවිල්ලා තියෙනවා, ඒක හරහා සමාධිය ඇවිල්ලා තියෙනවා. දැන් සම්පජඤ්ඤයෙන් ප්‍රඥාව ඇවිල්ලා තියෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම ටික දියුණු මට්ටමකට ඇවිල්ලා විතරයි. ඉතින් ඔතෙන්ට ආවහමත් එයාට තේරෙනවා අනේ සත්පුරුෂයෝ මේ ලෝකේ ඉන්නවා. එයා වගේ තව අය ඉන්නවා කියලා පේන්න ගන්නවා. එතකොට පුදුමාකාර ගෞරවණීය බවක් විශ්වාසයක් හට ගන්නවා තමන් මේ කරන ක්‍රමය ගැන, පිළිවෙල ගැන. තමන් මේ යන මාවත ගැන නිවන් මඟ මේකමයි වැරදිලා නෑ කියලා යාට තේරෙන්න ගන්නවා. එතකොට පුදුමාකාර ගැම්මක් එනවා. එයාලට තේරෙනවා මේ தത്വෙට මේගොල්ලන්ට මේගොල්ලන්ට තමයි මිනිස්සුયો කියන්න පුළුවන් කියලා. තේරෙනවා. කියන්නේ මේ මේ මේ தത്വය අද්දකපු අයට මනුස්සකම තියෙනවා. මිනිස්සුયો කියන්න පුළුවන් ඔන්න ඒගොල්ලන්ටයි කියලා තේරෙන්න ගන්නවා. ඉතින් මේ මෙතනට හැබැයි මේ தත්වයට දාණයෙන් එන්න බෑ. සීලයෙන් එන්නත් බෑ. පින්කමෙන් එන්නත් බෑ. බෝධි පූජාවෙන් එන්නත් බෑ. බණ ඇහුවට එන්නත් බෑ. මතක තියාගන්න මෙතනට ක්‍රමානුකූල පුහුණුවකින් ප්‍රතිපදාවකින් තමයි එන්න ඕනේ සතිය සුපතිට්ඨිත සතියක් වුණාට පස්සේ මනාව පිහිටපු සතියක් බවට පත් වුණාට පස්සේ තමයි මේ තැනට දොර ඇරෙන්නේ. ඉතින් ওই තමයි සම්පජඤ්ඤය කියන එකෙත් හට ගන්න පටන් ගන්න මොහොත. ඉතින් හිතන්න එපා මෙතනට ආවහම මෙයා නිකන් මේ රහතන් වහන්සේ කෙනෙක් වගේ වෙනවා මේ රැස් විහිදෙනවා එහෙම ඒවා වෙන්නේ නැහැ. සමහර විට මෙයා අතිනුත් සිල්පද බින්දෙනවා වෙන්න පුළුවන්, වැරදි වෙනවා වෙන්න පුළුවන්. හැබැයි අර කලින් හිටියා වගේ වැරදි කරනවා නෙමෙයි. එයා වැරද්දක් සිදු වෙන හැම මොහොතකින්ම යමක් තේරුම් ගන්නවා. වැරද්දේ යථා ස්වභාවය තේරුම් ගන්නවා. වැරද්දෙන් ඉවෝල් වෙන්න පරිණාමය වෙන්න ඉගෙන ගන්නවා. ඒ නිසා හිතන්න එපා මෙතෙන්ට ආවහම මේ ඔය මිනිස්සු හිතන් ඉන්නවා වගේ සුද්ධවන්තෙක් වෙනවා කියලා. එයාගේ අතින් වැරදි වෙන්න පුළුවන්. හැබැයි එයාට ප්‍රශ්නකුත් නෑ ඒක. එයා හිත හිතා වැරදි කරනවා නෙමෙයි. සතිය නොපීඩන වෙලාවවලදී වැරදි වෙන්න පුළුවන්. ඒකෙන් එයා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඕකට තමයි කියන්නේ ඇත්තම කතාව නම් සාසනය රකින්නවා කියලා. එහෙම නැතු උඩ පැනගෙන කෑ ගහගෙන යුද්ධ ප්‍රකාශ කරන්න කපන්න කොටන්න මරන්න යන මිනිස්සු මේ ශාසනය රකින්නේ. මේ ධර්මය තමන්ගේ సంతානයේ උපදවාගත්තු අයයි මේ ශාසනය රකින්නේ. හොඳට මතක ගන්න. අවුරුදු අවුරුදු 2600ක් ගිහිල්ලත් භාග්‍යතුන් වහන්සේගේ පරිණිරවාණයෙන් අවුරුදු 2600ක් ගිහිල්ලත් අපිට මේ පිරිසිදු ධර්මය ආවේ ඔන්න ඔය වගේ නිහඬව මේ ශාසනය රැකපු අයගෙන් මිස ඔය කෑකෝ ගහන උඩ පයින් පිරිසගෙන් නෙමෙයි. ඒගොල්ලන්ගෙන් ශාසනය රැකින රැකිල්ලට හානියක් වුණා මිසක ඒකෙන් නම් ශාසනය රැකුණා කියලා හිතන්න එපා. නිහඬව මෙන්න මේ ධර්මය තමන්ගේ මනසේ හටගත්තු. මේ ධර්ම ඕජාව තමන්ගේ මනසේ උපදවගත්තු. මේ ධර්ම රසය භුක්ති විඳපු අයගෙන් තමයි ශාසනය අද දක්වා රැකුනේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. මේ ධර්ම රසය මේ ධර්ම ඕජාව අපේ මනසේ හට ගන්න පුළුවන් නම් මේ ශාසනය විනාශ කරන්න කාටවත් බෑ. ඒ නිසා මතක තියාගන්න හිතන්න එපා අපේ ශාසනය විනාශ කරන්නේ මේ වෙන ආගම් වල අය නෙමෙයි. ආගම් වල අය වෙන જાතියින් කියලා හිතන්න එපා. මේකෙම ඉන්න උඩපයින් ওই පිස්සු ටිකක් තමයි මේක විනාශ කරන්නේ. ඒ නිසා බලන්න ඔබ ඔබේ හදවතට තට්ටු කරලා ඔබ මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය රකින්න උර දීපු ලය දීපු කෙනෙක්ද විනාශ කරන්න උර දීපු කෙනෙක්ද කියලා. ඉතින් ඔය තමයි ආතාපි සම්පජානෝ සතිමායකේ සම්පජාණය සම්පජාඤ්ඤය කියන එක හට ගන්න මොහොත දක්වා මනසේ නැහැටි. අදින් මෙතනින් මේ දේශනාව ඉවර කරනවා අපි ඉතිරි කොටසින් පස්සෙමුණු ගහමු. තෙරුවන් සරණයි.